අපි බොහොම පැහැදිලිව අමාත්‍යංශ සහ පළාත් සභාවල තියෙන බලය සුපිරි බලයක් ලෙස ඇමතිවරු කීප දෙනෙකුට පැවරීම සම්බන්ධව අපි විරුද්ධයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආණ්ඩුවේ ඉන්න කණ්ඩායම මේකට විරුද්ධ. ඒ අයගේ ඇමතිකම් වල බලය අඩු වෙනවා. හැබැයි අපි මේකට විරුද්ධ ඒක නිසා නෙමෙයි. අපි මේකට විරුද්ධ වෙන්නේ ප්‍රතිපත්තියක් හැටියට බලය බෙදලා තියෙන බලය නැවත එක ඇමතිවරයෙක් කරහා අස්සම් කරන්න ගියාම මේ ජාත්‍යන්තර ගිවිසුම් රටට අහිතකර ගිවිසුම් කීප දෙනෙක්ගේ අනුමැතිය යටතේ අනුමත වෙන්න. ඒ පදනම උඩ ඉඳලා තමයි අපි විරුද්ධ වෙන්නේ.